නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක්ක සමුච්ඡේදාය අනිච්ච සංඥා භාවේ තබ්බා අත්මිමාන සමුග්ගතායාති සාදු සාදු සාදු සද්ධාවන්ත කාරුණික පින්නතුනේ පින්නතුනේ අද මේ කියලා දෙන දේශනාව සාමාන්‍ය ජීවිතයේ ඉඳලා නිවන දක්වාම ඇදිලා යන උතුම් දේශනාවක්. දැන් ගොඩාක් අය ස්වාමීන් වහන්සේලාගෙන් අහනවානේ ආම්දුරුණික් මන්ටම නිවන් දකින්නේ කොහොමද කියලා නේද? එහෙමනම් මේ දේශනාවට අපි හිත යොමු කළොත් ඇත්තටම සාමාන්‍ය ජීවිතයේ ඉඳලා නිවන දක්වාම ඇදලා යන උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම තමයි මේගිය සූත්‍රය. සමහර විට අහලත් ඇති. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන කාලේ වැඩ සිටියේ වාලිකා කියන ප්‍රදේශයේ. බුදුරජාණන් වහන්සේට මුල් කාලේ නිත්‍ය උපස්ථායකෙක් හිටියේ නැහැ. එක එක ස්වාමීන් වහන්සේලා උපස්ථාන කරලා තියෙනවා. උපවාන ස්වාමීන් වහන්සේ, චොන්ද ස්වාමීන් වහන්සේ, මේගිය ස්වාමීන් වහන්සේ පසු කාලයේ තමයි අනද මාහිමියන් වහන්සේ නිත්‍ය උපස්ථායකයන් වහන්සේ උනේ. මේ කාලේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ මේගිය කියන ස්වාමීන් වහන්සේ. ඉතින් දවසක් මේගිය හාමුදුරුව බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භාගතුන් වහන්සේ මං හැමදාම පින්නපාත යන්නේ මේ ළඟම තියෙන ගමට. මං ආසා ඒ ගමට එහා පැත්තෙන් තියෙන ලොකු ගමට, නියං ගමට, ජන්තු කියන ගමට පින්නපාත යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා කැමති නම් ඒ ගමට පින්නපාත වඩින්න. මේ හාමුදුරුව පින්නපාතේ වැඩියා. පින්නපාතේ කරගෙන නැවත විහාරයට එනකොට දැක්ක ලස්සන අඹවණයක් තියෙනවා. හාමුදුරන්ට හිතන ටිකක් ගොඩ වෙන්න ඕනේ කියලා. ගොඩ වෙලා බලනකොට බොහෝම විවේක පරිසරයක්. මේ ස්වාමීන් වහන්සේ ටිකක් ඇවිදගෙන යනකොට ගඟෙන් ඉවත්තෙන් එහා පැත්තේ ලස්සන ගඟක් ගලාගෙන යනවා. නිල් පාට වතුර කිමි කලා ගඟ. හාමුදුරුවෝ දැන් මෙහෙම කියනකොට පින්නතුලට චිත්‍ර රූපයක් මෙවිලා පේනව නේද? ඉතින් මේ හාමුදුරන්ට හිතුණා මෙතන හොඳයි භාවනා කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මම මෙතෙන්ට එනවා භාවනා කරන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කළා භාගතුන් වහන්සේ මම දැක්ක ලස්සන තැනක්. ලස්සන අඹවණයක්. භාවනා කරන්න හොඳම තැන. මට එතෙන්ට යන්න අවසර දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ නැහැ. දෙවෙනි වතාවෙත් ඉල්ලුව දුන්නේ තුන්වෙනි වතාවේ මේ හාමුදුරුව කියනවා ඔබ වහන්සේ නම් කෙලස් ගැමි ගලවලා තියෙනවා. මම තාම කෙලස් සහිත පුද්ගලෙක්. නිසා මට ඉන්න බෑ මට යන්නම අවසර දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එන යන්නම ඕන නම් යන්න කිව්වා. මේ හාමුදුරු බුදුරජාණන් වහන්සේට වැඳලා අතෙන්ට ගියා. කියලා හොඳ අඹ ගහක් යට පත් කඩේ දාලා වාඩි වෙලා භාවනා කරන්න සෝදානම් වුණා. පින්නතුනි මේ ස්වාමීන් වහන්සේට හිතාගන්න බැරි වුණා භාවනා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳලා පරණ දේවල් මතක් වෙන්න ගත්තා. පරණ දේවල් මතක් වෙනවා. ඒ කියන්නේ රාග සිතුවිලි ගලාගෙන එනවා. ඒක කොහොම හරි මඩ පවත් ගන්න හදනකොට මෙන්න තරහා. ව්‍යාපාදේ ගලාගෙන එනවා. හාමුදුරුව හොඳටම බය වුණා. මම මේවා සිහි කර කර ඉන්න මහණුනේ නෑනේ. මං ශ්‍රද්ධාවෙන් මහණ වෙච්ච කෙනෙක්. දුවගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. අනේ භාගතුන් වහන්සේ හරි වැඩේ උනේ. මට හිතාගන්න බැරි විදිහට මෙන්න මේ විදිහට කාම විතර්ක ඇති වෙනවා, ව්‍යාපාද විතර්ක ඇති වෙනවා. භාගතුන් වහන්සේ වදාලා මේ ගිය නිවන් දකින්නවා කියන එක ලිහිති වැඩක් නෙවෙයි. දැන් අද මේක අපි හොඳට හිතට ගන්නකොට මේ බුද්ධ වචනය අද ওই අන්තර්ජාලය YouTube එකේ මේක විනාඩියෙන් කරගන්න පුළුවන් වගේ දේශනා තියෙනවා නේද? ඒවට අහු වුණොත් අපිට සුගතිගාමී වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළ මේකේ නිවන් දකින්නවා කියන එක ලේසි නෑ. හැබැයි වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල අනුව ගියොත් නිවන් දකින්නවා කියන එක බොහොම පහසු දෙයක්. ඉතින් ඒ මේගිය හාමුදුරුවන්ට වදාළ දෙසුම තමයි අද පින්නතුලාට අපි කරන්නේ. එහෙනම් මේ දේශනාව අහන හැම කෙනෙක්ම හිතට ගන්න ඕන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ මටයි කරන්නේ කියන සිතුවිල්ල හිතට ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ගිය නිවන් දකින්නට තියෙන වැඩපිළිවෙල මෙච්චරයි. මොකද්ද වැඩපිළිවෙල? මුලින් කරුණු පහකින් මෝරන්න ඕන. කරුණු පහකින් මෝරලා කරුණු හතරක් දිනු කරන්න ඕන. ඔච්චරමයි මේ දේශනාව. මේ ටික කරන්න පුළුවන් නම් ඇත්තට මේ ඉලක්කයට යන්න පුළුවන්කම ලැබෙනවා. මොකද්ද මුලින් දිනු කරන්න මෝරන්න ඕන කරුණු පහ. මෝරන්න ඕන පළවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය මෝරන්න ඕන. පින්නතුනේ කල්යාණ මිත්‍රයෙක් නැතුව මේ ගමන යන්න බෑ. ඒකනේ අපේ පැරණි අම්මලා තාත්තලා එදා ඉඳලා පුංචි බුන්ත වන්දනාවක් කළා ප්‍රාර්ථනාවක් කරනවා නේද? හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්‍තිය. මේ කුසලය යා පඬිතයන් නොනැත්තං සත්පුරුෂයන් ලැබීම පිණිසම උපකාර වේවා කියලා. පින්නතුනි මේක ඒකාන්තයෙන් එහෙමමයි. දැන් මගේ ජීවිතේ බලන්න. දැන් මගේ ජීවිතේ මම අද මේ ස්වාමීන් වහන්සේ නමක්. මම මේ ධර්මාසනයේ ඉඳගෙන බණ කියලා. මගේ ජීවිතේ මං ආපස්සට ආපස්සට ආපස්සට ගිහිල්ලා බැලුවොත් අද මට මේ විදිහේ භ්‍රමචාරී ජීවිතයක් ගත කරන්න ලැබුණේ කුමක් නිසාද? කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබිච්ච නිසා. ඒක අසත්පුරුෂ ආශ්‍රයක් ලැබිලා තිබුණා නම් අද මං ඉන්න තැන මටවත් හිතා ගන්න බෑ. එහෙනම් මේ ඇත්තන්ටත් එහෙමයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතුව නම් එක අඟලක්වත් මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. ඒකට මම පුංචි දෙයක් පුංචි කතාවක් කියන්නම්. කාශ්‍යප බුද්ධ ශාසනේ කාශ්‍යප බුදුරජාණන් මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේ පස්නමක් පහළ වෙනවානේ. ඉතින් හතර නමක් පහළ වුණා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම. ඉතින් කාශ්‍යප බුද්ධ ශාසනයේ අපේ ගෞතම බෝසතාණන් වහන්සේ ඉපදුණා. කාශ්‍යප බුද්ධ ශාසනය. හොඳ ධනවත් පවුලක ඉපදුනේ නම තමයි ජෝතිපාල. මෙයාට හොඳ යාළුවෙක් හිටියා ගටිකාර කියලා. හැබැයි ගටිකාර අඩු කුලේ. අදත් ඔය ඉන්දියාවේ කුල බේදී ලොකුවට තියෙනවානේ. මේ දෙන්න හොඳ යාළුවෝ වුණාට ගඟට ගියාම නාන්න ජෝතිපාල නාන්න උඩහැවලේ. ගතිකාර නාන්නේ පහළවලේ. එන්නේ නැහැ උඩට. දවසක් ගටිකාරට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. බණ ඇහුවා, පැහැදුනා, මාර්ගඵල ලැබුවා. රහත්ුනේ නැහැ යම් මාර්ග ඵලයකටපත් වුණා. ඉතින් දැන් ඊළඟට බුදු වෙන්නේ කවුද? ජෝතිපාල. මෙහාට ඇවිල්ලා කිව්වා අද මම දැක්කා ජීවිතයේ පිළිබඳව ඇත්ත කියලා දෙන තාපසේ. යමුක්ව හම්බෙන්න. මෙයා කොහෙන්ද බෑ කියලා. මම ওই මුඩු කරපු මහණුන්ට කැමති නෑ. මේ සාරා සංකේය කල්පලක්ෂයක් පෙරම්පුර පොත්තනයක්. බුදුරජාණන් වහන්සේලා 26 නමක් සියසින් දෙක පුත්තමයා. යන්න බෑ කිව්වා. බලන්න සසර කොහොමද කියලා. ඒත් දැන් අපි හිතනවා නේද මං හිතනවා නම් දැන් මම භික්ෂුවක් ඊළඟ ජීවිතෙත් මම භික්ෂුවක් කියලා නෑ. කොහේ උපදීද කියලා කියන්න බෑ. එතකොට බලන්න දැන් කිව්ව යන්න බෑ. දවසක් දෙකක් කිව්වා ඒත් ඇහුවේ නෑ. දවසක් අර විදිහටම නාන්න ගියා. නාන්න ගිහිල්ලා ගොඩ වෙනකොටම කොණ්ඩෙන් ඇදලා කිව්වා යමං අර තාපසයා දකින්න කියලා. ඒ වෙලාවේ ජෝතිපාල බොහොම ඥානවන්තයි. මෙහා කල්පනා කළා මම නාන වලේවත් නාන්න නැති මිනිහා අද කොහොමද මගේ ඇඟට අත තිබ්බේ? එහෙමනම් ওই තාපසයා මහ ප්‍රබල කෙනෙක් වෙන්න ඕන. බුද්ධ කියන වචනේ කිව්වේ නැහැ. තාපස කියන වචනේ කිව්වේ. දෙන්නත් එක්ක ගියා දැක්ක ගමන් පැහැදුනා බණ ඇහුවා පැවිදුණා විවරණ ලැබුවා මම වගේම මේ මහා භද්‍රකල්පී ගෞතම නමින් බුදු වෙනවා කියලා. මේ දේ කොහොමත් සිද්ධ වෙනවා. හැබැයි පින්නතර මෙතන බලන්න විච්ච මේ සිදුවීම මෙතනදී උනත් පිහිටුනේ කවුද? කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයෙක් නැතුව අපට ගමනක් නෑමයි. එක හොඳට හිතට ගන්න. එහෙනම් පළමුවෙන්ම මෝරන්න ඕනේ මොකෙන්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඊළඟට පින්නතුනේ මෝරන්න ඕන දේ තමයි සීලය. මොකද්ද සීලය කියලා කියන්නේ? සීලය කියලා කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරය. ඔච්චරයි සීලය. හිතට ශික්ෂාපද පනවලා නැද්ද බුදුරජාණන් වහන්සේ? දැන් කෝටියක් සංවර සීලය ගැන අහලා තියෙනව නේද? එතකොට මේ කෝටියක් සංවර සීලය ඇතුලේ හිතට ශික්ෂාපද පනවලා නැද්ද? හිතට ශික්ෂාපද එකක්වත් පනවලා නැහැ. එතකොට මේ කෝටි ගණන් තියෙන ශික්ෂාපද කය වචනය කියන දෙකට විතරයි. හිතට සිතාපද පැනෙවුවා නම් අද සීලවන්තව හන්න පුළුවන්. හිතට හිතන දේවල් වළක්වන්නේ කොහොමද නේද? හැබැයි කයයි වචනයයි දෙක සංවර වෙනකොට හිත ඉබේම සංවර වෙනවා. එහෙමනම් මේ සීලවන්ත කමෙන් හොඳට මෝරන්න ඕන. අද නිකන් ওই දාර්ශනිකයෝ වගේ අය කියනවා මේ සීලය ඕනේ අපිට ඕන ප්‍රඥාව පින්නතුනේ එහෙමනම් සීලය ඕන් නැත්තම් 84000ක් ධර්මස්කන්ධයෙන් ධර්මස්කන්ධ 21000ක් මිඩංගු කරලා විනය පිටකේ වදාළේ මොකටද? දැන් ත්‍රිපිටකයෙන් විනය පිටකයට ගිහිල්ලා තියෙන ධර්මස්කන්ධ 21000. සූත්‍ර පිටකයට 21000යි. ඉතුරු 42000ම අභිධර්ම පිටකයට. ඉතුරු ධර්මස්කන්ධ 21000ක් විඩංගු කරලා බුදුරජාණන් වහන්සේ විනය පිටකේ වදාළේ සීලයක් නැතුව ගමනක් නැහැ. එහෙනම් ගිහියන් හැටියට මේ පින්නතුල්ලාගේ නিত্য සීලය මොකද්ද? පංච සීලය. එහෙනම් මේ පංචිල් ටික හොඳට ආරක්ෂා කරන්න ඕන. එහෙම නැති වුණොත් අපිට මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් සීලය ගැන ගොඩාක් අහලා තියෙන නිසා මීට වඩා මම කරුණු කියන්නේ එහෙනම් මෝරන්න ඕන දෙවෙනි කාරණේ මොකද්ද සීලය තුන්වෙනි කාරණේ තුන්වෙනි කාරණේ හරි වැදගත් දස කතා වස්තුව. අහලා තියෙනවද දස කතා වස්තුව? දෙතිස් කතාව අහලා තියෙනවද? ඔව් දෙතිස් කතාව දන්නේ නැති කෙනෙක් ඒකාන්තයෙන් මෙතන නැහැ. මොකක්ද දෙතිස් කතාව? අපි ආණ්ඩුව ගැන කතා කරනවා. හොරු ගැන කතා කරනවා, නළු නිළියෝ ගැන කතා කරනවා, යුද්ධය ගැන කතා. ඕවා තමයි දෙතිස් කතා. හැබැයි දස කතාව කියලා කියන්නේ කරන්න ඕන කතා. දැන් නිවනම ඉලක්ක කරගෙන දිහියෙක් හරි පැවිද්දෙක් හරි ඉන්නවනම් ඔය අනම්බනම් කතා කරලා වැඩක් නැහැ. කතාව නවත්තන්න ඕන. හැබැයි නම් ගොළුෙක් වගේ ඉන්නවා කියන එක නෙවෙයි. පින්නතුනි කතා කරන්න කතා 10ක් තියෙනවා. ඒකට කියන මොනවද? දස කතා. දස කතා. මොනවද ඒ කතා 10? පළවෙනි එක තමයි අල්පේච්ඡ කතා. සන්තුට්ටි කතා. පවිවේක කතා. අපංසග්ග කතා. විරියාරම්භ කතා. සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා ඕන කතා 10. දැන් නිවනම ඉලක්ක කරගෙන ඉන්නවා නම් මේ කට නම් පරිසම් කරගන්න වෙනවා. සාමාන්‍ය ජීවිතේ වුණත් බලන්න අපිට වැඩියෙන්ම ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? කට නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට වදාළේ සම්නිපතිතානං ඕ භික්ඛවේ ද්වංකරණිය. වැඩ දෙකයි භික්ෂුවට තියෙන්නේ. එක්කොනික් શબ્ද භාවනා කරන්න ඕන නැත්නම් ධර්මය පමණක් කතා කරන්න ඕන. පින්නතුනි අල්පේච්ඡ කතා කියන්නේ මොකක්ද? අල්පේච්ඡතාවයේ පිළිබඳව කරන කතා සැහැල්ලු පැවැත්ම. එතන අල්පේච්ඡ කියන වචනේ ඇහෙනකොටම ගොඩාක් හිතන අවක හාමුදුරුවරුන්ට අපිට ඕක අදාළ නැහැ. නේ ගිහියන්ටත් අල්පේච්ඡකම වටිනවා. පින්නතුනේ මේක ප්‍රායෝගිකව සැප විඳින්න පුළුවන් දෙයක් තමයි අල්පේකකම්. බහුභාණ්ඩික වෙන්න වෙන්න වෙන්න දුකම තමයි. ආසා කරන දේවල් 10ක් තිබ්බොත් දුක් 10ක් නේ. දැන් ගෙවල් 10ක් තියෙනවා කියලා හිතන්න. දුක් 10ක් නෙවෙයි. අතන ගියයි මෙතන ගියයි මොන අරගේ කැඩලා කියන අරකට හොරු පැනලා කියන දුක් 10ක්. දැන් දරුවෝ 10ක් හිටියා කියන්නකෝ. මම මේක වර්ධවා ගන්න එපා. දුක් 10ක් නේ කොහොම වුණත්. නේද? දැන් බලන්න සමහර අම්මලා දැන් ලෝකේ කොහේ රටකට දැන් බෝම්බ ගහලා මොන මොන හරි ආරංචි වෙනවා. දැන් තමන්ගේ දරුවා ඉන්න රට මොකක් හරි සත්‍යවාදී ඉතින් මෙහෙපත් වෙනවා. ඒ මොකද ආශා කරන දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න දුක් වැඩි. එහෙමනම් ගිහි පින්නතාටත් මේක පුදුම සැනසෙල්ලක් ලැබෙනවා ටික ටික ටික ටික අඩු කරන්න පුළුවන් නම්. දැන් බලන්න මේ අම්මලා අපි හිතමු මේ අම්මා කෙනෙකුට ඇඳුම් 20ක් තියෙනවා. ඇඳුම් 10ට බස්සලා බලන්න සැනසෙල්ලක් නැද්ද කියලා. පැහැදිලිවම සැනසෙල්ලක් තියෙනවා. ගෙදර නිකන් බහු භාණ්ඩිකව තියෙන භාණ්ඩ ටිකක් අඩු කරලා බලන්න. ගෙදරක් වුණාම අවශ්‍ය දේ පමණක් තිබ්බොත් පුදුම සැනසෙල්ලක්. එහෙනම් මේ අල්පේච්ඡතාවය ගැන අපි කතා කරන්න ඕනේ. අල්පේච්ඡතාවය ගැන කතා කරනකොට තමයි අපි මේ පැත්තට යන්නේ. මේ ළමෙක් වුණත් අපි දැන් බලන්න නිතරම විභාගයක් ගැන පුතේ ඔයා මෙහෙම යන්න ඕනේ විභාග පාස් වෙන්න ඕනේ තියා ඒක තමයි උත්සාහවන්ත වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි අල්පේච්ඡතාවයේ පිළිබඳව කතා කරන්න කතා කරන්න මේ පැත්තට ඇදිලා යනවා. ඒක මම හොඳටම දන්න දෙයක් අපි පුංචි කාලේ අපේ ගුරු දේව උත්තම අපවත් විවදාළ නාමගිනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ අපිට ඒ කාලේ හිටපු පැරණි අල්පේච්ච ස්වාමීන් වහන්සලා ගැන කියනවා. ඉතින් ඒව අහපුවාම අරින්න 50ක් 60ක් සංඝ පිරිස ඔන්න එක වේලක් වළඳන්න පටන් ගන්නවා. තුන් සිවුරට තුන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒක හැමදාම නොතිබුණත් බලන්න මොනතරම් වෙනසක්ද කියලා. එනිසා අපිට මේ අල්පේච්ඡතාවය පිළිබඳව නිතර නිතර ඇහෙන්න ඕනේ. අන්නේ කතාවට මොකද්ද කියන්නේ? අල්පේච්ඡ කතා. දෙවෙනි එක සන්තුට්ටි කතා. සන්තුට්ටි කතා කියන්නේ මොකක්ද? ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කෙරෙන කතාව. ඕක ඉතින් අපේ ලංකාවේ අයට ගොඩාක් අඩු දෙයක්. හැබැයි බටහිර සුද්ධෝ මේක හොඳට විඳිනවා. ඇත්තටම අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි නිකන් කල්පත්තායේ මානසිකත්වයක් නේ අපිට තියෙන්නේ. ජීවත් වෙන්නේ උපරිම දවස් 1000යි. උපරිම දවස්. එතකොට බලන්න එනාට කල්ප 30000කට වගේ තමයි වැඩපිළිවෙල. දෙයනේ දවස් 30000 කිව්වහම මාස කීයද? මාස 1000ක් විතරයි. ජීවත් වෙන කාලේ මාස. දැන් තමන්ගේ වයසට අද ගිහිල්ලා හදලා බලන්නකෝ. තවත් කීයක් ජීවත් වෙලාද කියලා. ඉතින් එහෙමනම් මේ කාලෙ පින්නතුනේ මේ හොඳට සතුටින් ජීවත් වෙන්න ඕන. සන්තුට්ටි. ලැබිච්ච දේකින් සතුටු වීම පිළිබඳව කරන කතාව. මේක පිටුන් වහන්සේට නම් හරියම වැදගත් එකක්. භික්ෂු ජීවිතේ පවත්තන්ඩ ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නේ නැති කෙනාට බෑ. දැන් අපි අපේ ජීවිතයේ මහාන ජීවිතයේ විශේෂ අවස්ථාවක් උපසම්පදාව කියන්නේ. අපි උපසම්පදා කරලා අපි සීමා මාලකින් එළියට එවන්නේ නැහැ. අනුශාසනාවක් තියෙනවා කරා. ඒ අනුශාසනාව ඉවර වෙලා තමයි එවන්නේ. ඒ අනුශාසනාව මොකද්ද කියන්නේ? ලැබිච්ච සිවුරකින් සතුටු වෙන්නේ. ලැබිච්ච පිණ්ඩපාතයකින් සතුටු වෙන්න. ලැබිච්ච සේනාසනයකින් සතුටු වෙන්න. ලැබිච්ච බෙහෙත් ජලන්තස වලින් සතුටු වෙන්න. බලන්න මේ පළවෙනි උපසම්පදා පළවෙනි අවවාදය. ඕක නැත්තම් කවදාවත් මහානකම නම් සාර්ථක වෙන්නේ නැහැ. ඒක හොඳට හිතට ගන්න ඕන පිනතොල දැකලා ඇති ඔය ගොඩාක් ප්‍රසිද්ධ තැන්වල අනුරාධපුරේ රුවන්වැලි සෑය ළඟ බැනර් දාලා තියෙනවා ආර්යවංශ මහා දේශනාවක් එළිවනතුරු තියෙනවා කියලා. අහලා තියෙනවද ආර්යවංශ දේශනාව? මේක විශේෂිත දේශනාවක්. ඉස්සර මේ දේශනාව අනුරාධපුරේ පැවැත්වෙනවා නම් සිතුල් පහුවේ ඉඳලා මහරහතන් වහන්සේලා පව වඩිනවා කියන මේ දේශනාව අහන්න. මොකද්ද මේ දේශනාව ගන්නන්නේ? ලැබිච්ච ලැබිච්ච සිවුරකින් සතුටු වෙන. ලැබිච්ච පිණ්ඩපාතයකින් මේ සතුට සන්තුෂ්ටිය ගන්නවා. පින්නතුනි භික්ෂුවක් ලැබෙන සිවුරක මේව පොරවන්න බෑ. මේක රස්නේ හිතන කෙනාට කවදාවත් මහානකම හරියන්නේ නෑ. දාන කියනකොට මේව වළඳලා භාවනා කරන්න පුළුවන්ද? මේව රහක් නෑ. හැමදාම ඉතින් කණ එකනේ. හිතුවොත් ඉවරයි. ලැබෙන දෙයකින් සතුටු වෙන්න ඕන. ලැබෙන සේනාසනයක් අනේ මේක ඉන්න බෑ මේක අඳුරු මේක මధుරු ඒකම තමයි යන්නේ. දෙහෙත් හේතුත් එහෙම තමයි. ගිහි අයටත් එහෙමයි ඉතින්. ගිහි අයටත් ලැබෙන දෙයකින් සතුටු වෙන්න ඕන. බලන්න අද අපිට ඕක තියෙනවද? අපි හැම දෙයක්ම කරන්නේ මොකටද? සතුටෙන් ඉන්න, සන්තෝෂෙන් ඉන්නනේ. අපිට සතුටක් තියෙනවද? නැහැ. අපිට සන්තෝෂයක් නැද බලන්න වාහනයක් තියෙනවා. ඒ වාහනේ යද්දි වෙන වාහන ගැන තමයි ඔළුව වැඩ කරන්නේ. ඉතින් ඒක තමයි අපේ දුර්වලතාවය. වෙන වාහනයක් ගත්තට කමන්නේ තියෙන වාහනෙන් සතුටු වෙන්න. පින්නතුනි අනාගතයක් හිත ගැන හිතන්න එපා. හිතන්න ඕන මේ මොහොත හොඳට සතුටින් ඉන්න ඕන. නැතුව මේ අනාගතේ ප්‍රාර්ථනා කර කර ගියොත් ඉතින් ඒක ප්‍රාර්ථනාවක්ම විතරයි. ඒකයි වර්තමානයේ මේ මොහොත ජීවත් වෙන්න ඕන කියලා කියන්නේ. එහෙනම් ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න අපි ඉගෙන ගන්න ඕන. මේක හරිය වැදගත්. මම අර මුලින් කිව්වා බටහිර සුද්ධෝ. ඇත්තට මේක මම කියන්නේ ඒගොල්ලෝ කරන ඔක්කොම කරන්න කියලා නෙවෙයි. නමුත් මේ ජීවිත දැක්කහම හොඳට පේනවා මේ මොහොතේ සතුටෙන් ඉන්නවා. ඉතින් අපිට ඒක පුරුද්දක්ම නෑ මොකක් හරි මේ ඥානවල ප්‍රශ්නයක් වගේ මට තේරෙන්නේ. දවස් 30000ක් ඉන්න එක සන්තෝෂයෙන් ඉන්න ඕනේ. එහෙමනම් ඒකට සන්තුෂ්තිය ගැන නිතර කතා කරන්න ඕනේ. ඊළඟට පවිවේක කතා. මොකද්ද පවිවේකී කියන්නේ? විවේකය. නිවන් දකින්න අත්‍යවශ්‍ය දෙයක් තමයි විවේකය කියන්නේ. දැන් බලන්න මේ තථාගත ධර්මයේ තුල තියෙන ගාම්භීර දේශනා තියෙන ආනාපාන සති දේශනාව මහා සතිපට්ඨාන දේශනාව ඒක කෙලින්ම නිවනම ඉලක්ක කරලා තියෙන දේශනා මේ දේශනාවලට කලින් පූර්වක්‍ෘතියක් තියෙනවා වෙන දේශනාවලට ඕක නැහැ මොකද්ද මේ පූර්වක්‍ෘතිය පිනතර දන්නවා අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යාකාරගතෝවා මේ හුස්ම රැල්ල සම්බන්ධව භාවනා කරන්න ඕන නම් එක්ක කැලේකට යන්න කියනවා නැත්නම් ගහක් මුලකට යන්න කියනවා නැත්නම් විවේක පරිසරයක් හොයාගන්න කියනවා එතකොට බලන්න ඉස්සර මහාන වෙනවටක් කියන්නේ විවේක ගන්න යනවා කියනවා ඉතින් මහාන කම කියලා කියන්නේ විවේකයමයි අද මේ ස්වාමීන් වහන්සේලාට විවේකයක් නැහැ හැබැයි හාමුදුරුව දැනගන්න ඕනි තමන්ගේ විවේකේ හදාගන්න. නැත්නම් ඉතින් මහාන කමෙත් ඇති වැඩක් නැහැ. යම් කිසි සේවකෙක් වගේ තමයි. එහෙමනම් පින්නතුල්ලාට මේ පිළිබඳව දක්ෂ වෙන්න ඕන. එතන විවේකයේ ගැන කතා කරන්න කතා කරන්න මේක පින්නතුනි මේ හුද කලාව කියන්නේ පුදුම සැපයක්. අපි ඒක විඳලා නැති හින්දානේ මේ ප්‍රශ්නේ. සමහර වයෝවෘද්ධ අම්මලා මට කියලා තියෙන අනේ ස්වාමීන් වහන්සේ මං ගෙවන්නේ මොනවා ලැබුණත් කර්මක්කාර ජීවිතයක් එහෙම කියන අම්මලා ඉන්නවා. ඉතින් මං අහනවා ඇයි අම්මේ එහෙම කියන්නේ? නෑ ඉතින් අපේ ළමයි උදේ ගියාම රෑ 7 7 8 වෙනවා. ඉතින් මං කියනවා කොච්චර chance එකක්ද මේ ලැබිලා තියෙන්නේ. තනියෙන් ඉන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක අපේ මරණයට හරිම හොඳ දෙයක්. දැන් අපි මේ ලෝකෙට ආවේ කොහොමද තනියමද නැත්නම් දෙන්නෙක් එක්කද? තනියම. යන්නේ යන්නේ තනියම. කියන්න නම් කට්ටිය ඉන්නව නේද? අපි එකටම යමු කියලා. නමුත් ඒ කිව්වට යන්න වෙන්නේ තනියම. එතකොට බලන්න පිරිස පිරිවරාගෙන ඉඳලා එකපාරම ලිඳට වැටුණා වගේ තනි වෙනකොට බයක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එහෙනම් දැම්ම ඉඳලා පුරුදු කරන්න ඕන හොදකලාව. ඒක ඉතාම වැදගත් දෙයක් පවිවේක විවේකය. පින්නතුනි මේකට පුරුදු වුණාම මේක තරම් සැපයක් ආයේ නැහැ. ඔය පාටි බාටි නිකම් බැහැලිලා යනවා. පුදුම සැපයක් තනියෙන් පොතක් බලනවා. තනියෙන් ටිකක් ගෙදර සක්මන් කරනවා. වත්තක් තියෙනවා වත්තට ගිහලා පොඩ්ඩක් මේ සබහා දහම විඳිනවා. මේක ඕන නිවන් දකින්න. ඉතින් බලන්න අපව අපව සරේම මේ ඔක්කොම දේවල් තියෙනවනේ. නේද? ඉතින් එහෙමනම් විවේකයේ පිළිබඳව හොඳට කතා කරන්න ඕන. ඒතර මේකෙන් මෝරන්න ඕන. ඉතින් දැන් මේ ටික විස්තර කරනකොට කාලය ගොඩාක් යනවා. ඒ නිසා මම ඊටු ටික කෙටියෙන් කියන්නම්. සංසර්ග කතා, අසංසර්ග කතා. අසංසර්ග වලින් ඒකත් බැඳීම තමයි පොඩ්ඩක් කියන්නම්. සංසර්ග තියෙනවා පහක්. දස්සන සංසංග, ශවන සංසංග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග. මෙන්න මේ වගේ අපි අයින් වෙන්න ඕන. දස්සන සංසග්ග කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි ආදරය කරන අය හරියට දකින්න ආසයි. ඒක මේ මේ ඇත්ත බල ඒක හරි කතාවක් නේක. එහෙම තමයි කියලා. ඒක ඇත්ත තමයි. නමුත් වෙනතුනේ ඒකේ තියෙන ලොකු අනතුරක්. ඒක තමයි මම පෙන්වන්නේ. දැන් බලන්න ඔය වයෝවෘද්ධ තාත්තලාගේ පර්ස් එහෙම අරිනකොට මම දැකලා තියෙනවා ඒකේ පර්ස් එකේ පින්තූරයක් දාගෙන ඉන්නවා. එයා තරුණ කාලේ ආදරය කරපු කෙනාක් වින්තුරේ තාම පර්ස් එකේ තියෙනවා. පර්ස් එක මාරු කරත් අරකත් මාරු කරනවා. ඒකේ අදහස මොකද්ද? එයාට පර්ස් එක අරින අරින වෙලාවට අරයා පේන්න ඕන. ඒක කමන්නේ නැහැ කිහිව හැටියට. හැබැයි මේකේ අනතුරක් තියෙනවා. අනතුර තමයි මම එක මගේ අත්දැකීමකින් කියන්නම්. භාවනා වැඩසටහනකට සම්බන්ධ වුණා ගිහි පැවිදි ගොඩක් අය. මේකෙදි කතා කරන්න බෑ, මොකුත් බෑ බණ පොත් කියවන්න බෑ. එක තාත්තා කෙනෙක් හිටියා. හොරේ මම දැක මේ භාවනා කරන අතරේ පොතක් බලනවා. බෑග් එකකින් ඔහොම ඉස්සරහ මෙහෙම යටින් බලන්න. මම මෙයාට ආහාර ගන්න ආපු වෙලාව කිව්වා. ඔය වැඩේ හොඳ නෑ මොකක්ද කරන්නේ වැඩේ. අනේ ස්වාමීනි පොත් බැලුවා නෙවෙයි ෆොටෝ පොතක්. මම උඩ ගියායි මේ. මගේ මුණුබුරෝ දෙන්නෙක් ඉන්නවා. එක දවසක්වත් මට දකින්න නැතුව ඉන්න බෑ කිව්වා. ඉතින් මට හිතුණා අනේ අපෝයි මැරෙනකොට දාලා යයිද? යන්න බෑ. අන්න දර්ශන සංසංග. මෙතන කියන්නේ ලිමිට් එක පයින් එපා. නැතුව මේ තහංච දැමීමක් නෙවෙයි. ඊළඟට ශ්‍රවණ සංසංග. ඒ කියන්නේ හඬවල් වලට බැඳෙනවා. පින්නතුනේ අපේ මේ බෞද්ධ ආනාලිකාවේ ලොකු ස්වාමීන් වහන්සේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇත්තටම පිළිකා රෝගයකින් ඇමරිකාවේ ප්‍රතිකාර ගත්තද මමත් ඒ වෙලාවේ ගියා. අපේ ලංකාවේ ප්‍රසිද්ධ පවුලක මහත්ය කිනෝන කෙනෙකුත් දරුණු පිළිකාවකින් ඒ රෝහලේ ප්‍රතිකාර ගත්තා. ඉතින් මම මේ මහත්යාගේ නෝන බලන්න යනකොට මේ කාමරේ ඇතුලේ හයියෙන් සින්දු දාලා මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දු දැන් මේ ලෙඩා හෙට මැරෙන තත්ත්වෙ ඉන්නේ. මට මේ අත්දැකීම නෑ හරි පුදුමයි මම මේ මොකද කියලා. අනේ ස්වාමීන් වහන්සේ මහත්තයා මට කියනවා. අපේ නෝනා මිල්ටන්ගේ හඬට පුදුම පිස්සුවක් තියෙනවා. එයා ඉල්ලුවා මැරෙනකන් මිල්ටන්ගේ සින්දු දාන්න. බලන්න අධර්මයේ ධර්ම දන්නේ නැතිකම. ඔය සින්දු අහලා කෙලින්ම අවීචයට යන. ඒ ශබ්ද රාගයනේ. අන්න සංසර්ග වල තියෙන භයානකම. ඒක ඔය විදිහට පින්නතුනේ ඔය සංසර්ග වලින් ටික ටික අයින් වෙන්න ඕන. ඒක මහ ලොක දෙයක් නෙමෙයි මේ ඉස්සරහා ටික දිනු කරගෙන යනකොට ඒවා නිකන් ඉබේම වගේ සකස් වෙනවා. ඊළඟට ඉතින් අපි කතා කරන්න ඕනේ සීලය ගැන. ඊළඟට සමාධිය ගැන. ප්‍රඥාව ගැන, ඔන්න කතා නිවන ගැන කොච්චර දේවල් අපිට කතා කරන්න තියෙනවද? එහෙමනම් මෙන්න මේ කරුණු වලින් හොඳට මෝරන්න ඕන. තුන්වෙනි එක. දැන් කරුණු කීයක් කිව්වද මම? තුනයි. හතරවෙනි එක තමයි වීරියෙන් හොඳට මෝරන්න ඕන. වීරිය කියලා කියන්නේ මොකද්ද? මේ අතේ පය හයියටද? නෑ. වීරිය නැත්තම් මේ බණ අහන්නත් බෑ. දැන් මෙහෙම කයවල ටික තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි හිත මේ ධර්මාරම්මණයට තියාගන්න නම් වීරිය තියෙන්න ඕනේ. නේද? වීර්ය කියලා කියන්නේ අකුසල් යටපත් කරන්න. දැන් මේ බණ අහනකොට වෙන සිතුවිලි එනවනේ ඔය යට කරන්න පුළුවන් වෙන්න ඕන. කුසල් උපදවන්න තියෙන ශක්තිය තමයි වීර්ය කියලා කියන්නේ. එහෙමනම් වීර්ය නැතුව නම් ඉතින් ගිහි ජීවිතයක්වත් හදාගන්න බෑනේ. එහෙනම් ලෝකෝත්තර පැත්ත හදාගන්න හොඳට වීරිය මෝරන්න ඕන. ඊළඟට අවසාන එක තමයි ප්‍රඥාවෙන් මෝරන්න ඕන. මොකද ප්‍රඥාව කියලා කියන්නේ මේ සල්ලි හම්බ කරන අපේ තියෙන නෝනද? නෑ. උදයත්තගාමිනී පඤ්ඤා. ඇතිවීම නැතිවීම පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන. කොටින්ම තමන් මැරෙනවා කියන සංඥාවක් නැති මනුස්සයා මෝඩේ. එහෙනම් ඇතිවීම නැතිවීම අපේ ජීවිතම බලන්න අපේ ඡායාරූපයක් කරන් බලන්න වෙලා තියෙන දේ නේද? ඒතර පින්නතුනි මේ හැම මොහොතකම මේක වෙනස් වෙනවා. මෙන්න මේ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඒ පිළිබඳව අපි කතා කරන්න ඕනේ නම් මොනවාද ප්‍රඥාවෙන් හොඳට මෝරන්න ඕනේ දැන් කරුණ පහර නේද? මොනවද? කල්යාණ මිත්‍ර සම්පත්තිය මෝරන්න ඕන. සීලයෙන් මෝරන්න ඕන. දස කතාවස්තුයෙන් මෝරන්නට ඕන. වීරියෙන් මෝරන්නට ඕන. ප්‍රඥාවෙන් මෝරන්න ඕන. මොන වපසරේ දැන් අපි හැදුවා. කුඹරක් වුණක් ඉස්සලා හදාගන්න බෑ. ඔන්න ඊළඟට දියුණු කරන්න තියෙනවා කරුණු හතරක්. මොනවාද ඒ දිනු කරන්න ඕන කරුණු හතර? අසුභා භාවේ තබ්බා රාගස්ස පහානාය. රාගය අපිට තියෙන ලොකු රාගයක්. රාගය කිව්වහම මේ ලිංගිකත්වය නෙවෙයි ඉතින් මේ බැඳීම් ඒ ඔක්කොම. එහෙනම් රාගය නැතිකරන්න අපි අසුභය වඩන්න ඕන. අසුබ කියලා කිව්වහම නිකන් නමත් අසුබනේ නේද? හැබැයි පින්නතුනේ නම අසුබ වුණාට ප්‍රතිඵල ඊටාම සුබයි. ඉතින් එහෙමනම් මේ බුද්ධ ශාසනේ ගොඩාක් රහත් විච්ඡය රහත් වෙලා තියෙන මොකක් නිසාද? අසුබ භාවනා වැඩි වීම නිසා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අද වෙනකම්ම කෙනෙක් මහාන කරනකොට ඉස්සෙල්ලාම දෙන්නේ අසුබය. අපි උනත් කොණ්ඩේ කෙස් බාලා ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කෙස් ටිකක් කපලා අපිට අතර දෙනවා. හොඳට අසුබය පුරුදු කරන්න කියනවා. දැන් පින්නතල බණ පොතේ අහලා තියෙනව නේද? කෙස් රවුල් බානකොටම රහත් වුණා කියලා. ඒ නිකන් රහත් වෙනවනේ එහෙනම් ඇත්ත කොණ්ඩේ කපනකොට රහත් වෙන්න බෑ. නේද? අසුබය පුරුදු කිරීම. ඊළඟට කෙස් බාල ආචාර්යන් වහන්සේ ළඟට ගෙනියලා පින්නතුනි සිවුරුපටිය කරට දාපු ගමම්ම ආචාර්යන් වහන්සේ දෙන්නේ මොකද්ද? අසුබ කර්මස්ථාන. ඒකට කියන තච පංචක පට පංචක කර්මස්ථානය කියලා. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ. මේක අනුලෝම ප්‍රතිලෝම කියවනවා. එතකොට බලන්න පින්නතුනේ. එතකොට බලන්න මහාන කරන්න කලින් දෙන කමතහන්ෙන් පළවෙනි කර්මස්ථානය අසුබ. එහෙනම් අපි හැමෝම අසුබය හොඳට පුරුදු කරන්න ඕනේ. ඒ ගැන ගොඩාක් විස්තර තිනවා කියන්නේ නමුත් කාල වේලාව හරහට හිටිනවා. එහෙනම් අසුභ භාවනාව ගැන හොඳට බලාගෙන අසුභ දියුණු කරන්න ඕන. දෙතිස් කුණප භාවනාව. ඊළඟට මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනායි. අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ගැටීම තරහ. තරහ නැති කරන්නත් මොකද්ද කරන්න ඕන? මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන. ඒත් අපි හිතන්නේ බොහොම ප්‍රාථමික භාවනාවක් මෛත්‍රිය කියලා. නෑ, ඊටාම වැදගත් මේ බුද්ධ ශාසනයේ තියෙන දෙවනි ප්‍රබලම කුසලයේ තමයි මෛත්‍රිය. කර්ණපින්කම නෙවෙයි. පළවෙනි කුසලය අනිත්‍ය සංඥාව දෙවෙනි කුසලය තමයි මෛත්‍රිය. එහෙනම් හොඳට මෙත් වඩන්න. බලන්න නිවන් දකින්න කියන එක හරි ලේසි. ඊළඟට ආනාපාන සති භාවයේ තබ්බා විතක්ක සමුච්ඡේදාය අපිට පින්නතුනේ අපේ හිත හරියට වඳුරෙක් හිතක් වගේ නේද? වඳුරෙක් වගේ. එහාට පයින්නවා මෙහාට පයින්නවා. ඕක තියාගෙන අපිට යථාර්ථය දකින්න බෑ. සමාධියක් ඕන. සමාධිය දිනු කරන්න තියෙන හොඳම භාවනාව මොකක්ද? ආනාපාන සතිය. හුස්ම රැල්ල. එහෙනම් ආනාපාන සතිය දිනු කරන්න කියන විතර්ක නැති කරා. අවසාන එක අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගතාය මම කියන හැඟීම නැති කරන්න මොකද කරන්න ඕන අනිත්‍ය සංඥාව ගන්න ඕන සක්කාය දිට්ඨිය නැති කරන්න අනිත්‍ය සංඥාවනේ ඉතින් පින්නතොට මේ පිළිබඳව ඉදිරි කාලේ ඉදිරි දේශනාවලදී මේකින් එකට පින්නතොලට ශ්‍රවණය කරන්න ඉතින් මේ සුහකක් ශ්‍රාවකයෝ අසනවා ඒ අයට අපිට ඉතින් දේශනා කරන්න පුළුවන්. අදට මෙතනින් සෑහීමකටපත් වෙන්න වෙනවා. එතකොට දැන් බලන්න කරුණු පහකින් මේරුවා කරුණු හතරක් දිනු කරා. රාගය නැති කරන්න අසුබය, තරහව නැති කරන්න මෛත්‍රිය, විතර්ක නැති කරන්න ආනාපාන සතිය, මම කියන සංඥාව නැති කරන්න අනිත්‍ය සංඥාව. එහෙනම් පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධය පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති